තස්සේතම් බික්කුණෝ පාටිකංකං යං තං නෙක්ඛම්ම සුඛං පවිවේක සුඛං උපසම සුඛං සම්බෝධ සුඛං තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවකට මුළු දීලා එකතු වෙලා ගත කරන හැම වෙලාවකදීම අපි බලාපොරොත්තු වෙන්නා වූ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය එහෙම නැත්නම් මේ කියන නෙක්ඛම්ම සුඛය පවිවේක සුඛය උපසම සුඛය සම්බෝධි සුඛය කියලා අපි දන්න මේ මෙලෝ වශයෙන්ම විඳිය හැකියේ නිවීම සඳහා අපි ජීවිතේ කවදාකවත් නැති විදිහට අප වී කැප වෙලා වැඩ කරන අවස්ථාවක්. අපි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 තියෙන්න ඕනේ භාවනාව පටන් අරගන්න. ඒ නිසා ඒ දැනුම ලබා ගැනීමත් යම් ප්‍රමාණයකින් පටන් අරගෙන ඒ දැනුම දියුණු පවණු කර ගැනීමත් අපි මේ වැඩ මුලුව තුලින් බලාපොරොත්තු වෙන එකක් සීලය අදි සීලයක් බවට නික නොකලල් අජිත කල්මාශ ආදි වශයෙන් කියන විදිහට කබර නොවැටිච්ච මැලවිච්ච නැති වෙච්ච තුවාල නොවිච්ච සීලයක් රකින්න අතර අපේ සුතමේ ඥානියත් තන වඩා ගන්නවා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 ඊට පස්සේ ඒ ආభాසය ලැබිච්ච ලංකාවේ දැන් අපි අවුරුදු 2600ක් ඉතිහාසයක් ගෙවලා තිනවා. ඒ 2600 ඇතුළතර අපේ ආදි සිංහලයන් නැත්නම් අපේ ආදි මුතුන් මිත්තන් බෞද්ධයන් කොච්චරක් මේ ශුන්‍යතාවේ හඳුනාගෙන වැඩ කරලා තිනවද? ඒක එදිනදා ජීවිතේ කතා බහට ලක් වෙලා තිනවද කියලා එච්චරම දකින්න අමාරුයි අපේ අටුවා කතා ප්‍රවෘත්ති වල ඇර. නමුත් අද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 ඒ වගේම ඒක අච්චින්නව පවත්වාගෙන සංග්‍රහත්නය පිළිබඳ සංදාවක් කවුරුයක් තියෙනවනම් ඒ මොනවත් නැත්තම් තමන්ගේ තමන්ගේ සීලය පිළිබඳ සද්ධාාවක් කවුරුයක් තියෙනවනම් මේක අත්‍යවශ්‍ය වචනයක් කියලා නම් කිය හැකියි. මේ ශුන්‍යතාවේ කියන වචනය ශුන්‍යතා දර්ශනය ශුන්‍යතා විරණ අත්‍යවශ්‍ය දෙයක් වචන විතරක් නෙවෙයි ඒකෙන් දැනවෙන කාරණාවක්. ඉතින් ඒ නිසා ජනයා විසින් ජන විඥානය තුලින් විවහාරය තුලින්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 ඉතින් මේ වෙනකොට සරුවච්චන් ආංශේ ගත කරන්නේ නිග්‍රෝධාරාමයේ කපිලවස්තුවේ තමන්ගේ උපන් බිමේ. එදා සරුවච්චන් ආංශේ පාත්‍ර සිවුරු අරගෙන පින්න පාත් වඩින්න හදන වෙලාවේදී කාල වේලා වැඩි නිසා ඒ නිග්‍රෝධාරාමේ කිට්ටුවක තිබෙන කාලකේමක කියන නමින් ප්‍රසිද්ධ ආරණ්‍යයකට නැත්නම් තවත් සාකාවකට සරුවච්චන්සේ වඩිනවා. එතන ගියාට පස්සේ සාමාන්‍ය ලෝකයේ පැත්තෙන් නම් හරිම දියුණුවක් ප්‍රගමනයක් දනවන විදියට සේනාසන හොඳට හදලා සෑහෙන භෞතික දියුණුවක් පේන්න තියෙනවා. සීනාසනත් හුඟක් තියෙනවා. සීනාසන සංඝයාත් ගොඩක් ඉන්නවා. වගේ පහසුකුණුත් තියෙනවා. නමුත් සරුවච්චන් ආංශලේ ඒක පිළිබඳව ඉච්චර සතුටක්වත්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 විශාල සංඝයාත් එක්ක එකතු වෙලා විශාල කර්මාන්ත කරන වෙලාවක් මේ චීවර මාසේ. ඒක සරුවචාන්සේ දකිනවා සංඝයා එකතු වෙලා සිවුරු කප්පනවා, සිවුරු මහනවා, පඳු පොවනවා, කටයුතු ගොඩයි. ඊට පස්සේ සරුවචාන්සේ හවස පින්නපාතේ වළඳලා හවස තමන්ගේ බණ භාවනා ඉවර කරලා සංඝයා රැස්ලා ඉන්න ශාලාවට ධර්ම ශාලාවට වැඩම කරලා ਸਰුවචනාංශේ ආනන්ද ස්වාමීන් වහන්සේට කිසිම පැවරුමක් කිසිම ආරාධනාවකින් තොරව සඳහන් කරලා තිනවා නසෝබති ආනන්ද බිකු ඝනසංගනිකා හෝති ඝනසංකා රාමෝ ඝනසංගිතා රාමතා අනුයුක්තෝ ඝනාරාමෝ ඝනරතෝ ඝනසං ඝනාරාමතා අනුයුක්තෝ ආනන්ද සංඝයා මේ ඝණයත් එක්ක යෙදිලා ගත කරන එක ඝන සංගණිකාවේ ඉන්න එක සංඝයාට ආඩම්බරයක් නෙවෙයි. ලස්සනක් නෙවෙයි. ඕනම කෙනෙක් අද වුණත් බැලුවොත් ගොඩාක් සංඝයා ඉන්නවනම් ගොඩාක් සංඝයාත් එක්ක ගත කරන්න හම්බ වෙනවනම් ඒ විශාල වාසනාවක්, විශාල දියුණුවක්, විශාල සාසනික පිබිදීමක් වශයෙන්ුයි අපිට අද හිතට වැදිලා තියෙන සාසනේ. සරුවත් යනසේ සදාහන් කරලා තිනවා නසෝබති ආනන්ද බික්කු ඝන සංගණිකෝ ඝනසනිකා රාමතායුත්තෝ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 පුළුවන් නම් පුච්චාවි. පුච්චන්න බෑ. මොකද ඒ තරම් ඒ ඒ වචනයක් ඉස්පිල්ල පාපිල්ල පාසා පුදුමාකාර තෙදක් තියෙනවා. ඒක නිසා අපි රුචිකරණ සූත්‍ර අතර මෙහිමගේ සූත්‍ර හම්බ වෙනවා. ඒක දිහා කියවලා බලනකොට මොකද්ද සංවේගයක් පහළ අපිට දිරව ගන්න පෙත්තක් තියෙනවා මේ ਸਰුවචනාංශෙ පෙන්නන. මොකද ඕනම බුද්ධ ශාසන මාත්‍යංශේ වේවා වෙන ඕනේ බෞද්ධෙක් වේවා රාජරාජ අමාත්‍යවරයෙක් වේවා භික්ෂුවක් භික්ෂුණියක් උපාසක උපාසිකාවක් හිතන්නේ ඝණයා වැඩි වෙනවා නම් සංඝයා වැඩි වෙනවා නම් සීනාසන වැඩි වෙනවා නම් සංඝයා වහන්සලා එකතුව කටයුතු කරනවා නම් එහෙම නැත්නම් ඇලි ගලි වාසය කරනවා නම් ඒක හොඳ පැත්ත විතරයි අපි දකින්නේ. නමුත් සරුවචන සඳහන් කරනවා එහෙම ඇලි ගලි වාසය කරනවා නම් මට තේරෙන්නේ ওই බලාපොරොත්තු වෙන එකම සුඛය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 පරිසරින් අනික් අයට වැඩිය නික්මීමක් කරලා තියෙනවා. නමුත් ඒකේ සුඛයක් අපිට ලැබෙන්න නම් ගේයසිත සුඛය ගේයසිත සුඛය පාවා දීලා දැන් අපි මේ නෙක්ඛම්ම සිත සුඛයට ආවට ඒ බුරුමේ පඬිස්සවාංශ කියන මේක දෙලොවක් අතර හිර වෙලා පුදුමාකාර වෙහෙසක් එන්න පටන් ගන්නවා. ආර කතාරපේක පිටිපස්සේ එලව එලව පහර දෙනවා.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 කොච්චර ගෙවල් දොරල අතල්ලාවත් මෙතෙන් ආවට පස්සේ සම්පූර්ණ හිත ඇවිස්සෙනවා. අර gedara හිටපු හිතේ සාමයක් නැහැ. එතකොට තේරෙන පටන් අර ගන්නවා. මේකේ මොනවාද වන් දන්නේ වැඩි බලාපොරොත්තු වෙච්ච සුඛේ වෙනුවට දෙලොක් අතරමැද හිර වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ පවිවේක සුඛය අපි දැන් ගෙදරල් දෙන රසවල අතහැලා දාලා වින් වෙලා ආවට මේ විවේකයට හිත කැමති නැහැ. මෙයා හිතනවා මේ රූප බලන්න නැත්තම් කොච්චර හොඳද? සද්ද අහන්න නැත්තම් කොච්චර හොඳද? ගන්ධ රස පහස විඳින්න නැත්තම් කොච්චර හොඳද? අර රාජකාරී මේ රාජකාරී කරන්න නැත්තම් කොච්චර හොඳ කියලා අර විවේකය මොහරමෙන් තමයි හම්බ කරන්නේ. හම්බ කරාට මේ කය ලෑස්තිම නැහැ. අත අපිට අත තියන බලන්න හිටපන් පැයක් කිව්වොත් කඩිගාය නලියනවා. එක විදියකට ඉන්න බෑ. මොනවාක් කරන්නද නිකන් පොළවේ සක්මන් කරපන් පැයක් එහෙට මෙහෙට පැද්දෙනවා, කැරකෙනවා, තෝන්තු වෙනවා. ඊට පස්සේ එදින්දා වැඩවලදී ගෙවල් දොරවල වැඩ ඔළුවට ගන්න නැතුව මේ Taman ඉන්න ආරන්නේ අරඤ්‍ය සංඥාවෙ ඉන්න ගියාම නිතරම හිත කැමැති අර දාලා ආපු gedara පරිසරය පන්සලේ පරිසරය අසුබිම සාකච්ඡා කරා. ඒක නිසා කිසිසේත්ම විවේකයේ කායික වශයෙන් උපෙලා සපෙලා දුන්නට ඒකේ බුද්ධියක් නැහැ. බුදුමාකාර මාළුවේ ගොඩ දැම්මා වගේ ගැහෙන ගතියක්. පණුව දෙකට කැපුවා වගේ ගැහෙන ගතියක් තේරෙන පටන් ගන්නවා. පවිවේක සුඛයක් නැහැ. උපසම සුඛය කියලා කියන්නේ සංහිඳියාව. ඉඳගත්තර පස්සේ කයේ සංහිඳියාවක්, ආස්වාස් ප්‍රස්වාසයේ සංහිඳියාවක්, හිතේ සංහිඳියාවක්. නමුත් මොන විදිහෙන්වත් මේක නිකන් කටුබෙරේක දාලා තල්ලු කරනවා වගේ, දණු කදේ ගැහුවා වගේ දවස් දෙක තුන යනකොට පෑලක් කුඹුරු කෙටුවට වැඩිය ඇඟ රිදෙනවා. මේ මොනවත් නොකර ඉඳලා. කිසිම වැඩක් නොකර ඉඳලා පුදුම විදියට මේ කය හරි වෙහෙස කර තත්වයකට එන්න පටන් ගන්නවා. සම්බෝධි සුඛයක් තියා අර තිබුණු කාම නැත්තම් ගේහිත සුඛයක් නැති වෙනවා. ඉතින් මේ දෙක අතර මේ දුක මේ දෙක අතර තියෙන මේ වෙහෙස දන්න මිනිහට තමයි යෝගාවචරය කියලා කියන්නේ.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 <coughs> ජීවිතේට ඕන නැති ප්‍රශ්න ටිකක් ඔළුවේ දාගත්තා වගේ කියලා හිතේ. නමුත් ਸਰුවචනanse සඳහන් කරනවා ඒ නිසා මේ පරිේශණය කරපු කෙනාට විතරයි මේ පරිේශණයට අවශ්‍ය කරන පසුබිම. එහෙම නැත්නම් නිදානේ බාහිර පරිසරයේ තියෙන වටිනාකම තේරෙන්නේ. ඒක නිසා කියලා තියෙනවා විද්‍යානේව විජානಂತಿ විද්වජ්ජන පරිශ්‍රමං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 පුද්ගලික දුකක් පුද්ගලික නුසුදුසුකමක් මගේ පුද්ගලික අඩුපාඩුවක් නෙමෙයි මේ ගමන දුෂ්කරයි ඒ දුෂ්කරතාවය හරහා ගිහිල්ලා ලබන ඒනෙකම සුඛය පවිවේක සුඛය උපසම සුඛය සම්බෝධ සුඛය පොදු වචනෙන් තනි වචනෙන් කියතකේ ශූන්‍යතාවය කියලා තාම එතෙන්ට අපි ඇවිල්ලා නැහැ ආන්නේ ශූන්‍යතාවේ ලබනද දැනට අපි කොච්චර අහුවෙලා ඉන්නවද කියන එක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 ගණයා කෙරෙන් කුලයා කෙරෙන් වෙන්ව ගත කරොත් ඒ කෙනාට බලපොරොත්තුවක් යන්න පුළුවන් මේ ජීවිතේ මේ ප්‍රතිපදාව හරහා ඒ තමන් කරන කැපකිරීම නිසා මේ ජීවිතයේ මෙනෙකම සුඛය මේ උපසම සුඛය පවිවේක සුඛය සම්බෝධ සුඛය ලබන්න පුළුවන් ඇතුළතෙමුත් ඒකට භාවනාව අවශ්‍යයි බාහිර පරිසරයේ වෙනසත් අවශ්‍යයි ඒ සඳහා ඇතුළත භාවනා කටයුත්තට සරුවචන් වහන්සේ සෑහෙන දුරට යනකම්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 එක දිගට කාගෙන යන ගමනක් එන්නේ නැහැ. ධර්මයේ පිළිබඳවත් හිතන මේක මොකද්ද තේරෙන්නේ අපි මෙච්චර භාවනා කරනවා ඔය කියන අසහනෙන් ගැලවීමක් නැහෙනි. ඔය කියන දැවිලි තැවිලි අඩුවීමක් නැහෙනි කියලා. ඉතින් ඒ නිසා ඒ සඳහා සකස් කරගත යුතු වටපිටාව එහෙම නැත්නම් වපසරිය අවට සකස් කිරීම පුංචි කළ සැලකුවොත් ඒ අර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 යම් වෙලාවට නෙක්ඛම්යක් නැත්නම්, පවිවේකයක් නැත්නම්, උපසමයක් නැත්නම්, සම්බෝධයක් නැත්නම් මේකට අපේ අද කාලේ වචන කියන අසහනය කියලා. ඒක දරතය කියලා සරුවත්ඥාන්සේ සඳහන්. කාය දරත, චිත්ත දරත. ඉතින් මේ කාය දරත, චිත්ත දරත නැති කිරීමට සරුවත්ඥාන්සේ සතිපට්ඨාන සූත්‍රයේ සාහිතිකයක් දෙනවා. ඊ කායනෝ අයම්බික්ක වීමග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාණං සමතික්කමයි දුක්ඛ දෝමන සත්තකමයි ඥාය සද්ධිකමයි නිබ්බානස සච්ච කිරියයි කියලා. ඒක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 හැබැයි මේ පරිසරය සකස් කිරීමට ඒ භාවනා කරන කෙනා උත්සාහයක් ගත්තේ නැත්නම් ඒ කාන්තේම රසායන බේත බීලා මාත්‍රා වරද්දාගත්ත පත්පයි පත්‍යං වරද්දාගත්ත කෙනෙක් වෛද්‍ය ශාස්ත්‍රය ගැන දොස් කියන්නාසේ බේත ගැන විශ්වාසය දුරු කර ගන්නාසේ වෛද්‍යවරයා ගැන වරද්දා ගන්නාසේ ਸਰුවචනාංශය පිළිබඳව අන්දමන්ද වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒක එදත් තිබිලා තියෙනවා.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 මේ පැත්තෙන් පවිවේකයේ පිණිස කටයුතු කරනවා අර පැත්තේ දෙන්න තුන එකතුලා කතා කර කර ඉන්නවා. එහෙම නැත්නම් ඝන සංගණිකාට සුදුසු වැඩ කරනවා. ඉතින් ඒක නිසා අපි ගෞරවය තමන් කරන වැඩේට තියෙන ගෞරවය තමයි ඒ ඇතුළතමුත් තමයි සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වඩන අතර පුලයන්තන ගණ්‍යා කෙරෙන් කුලයා කෙරෙන් වෙන්ව අඩු ගන්න මේ දර්ශීය සුමාන දවස් 4 5 ඇතුළත අපි නෙක්ඛම්ම සුඛය අගය කරනවා. අවිවේක සුඛේ විවේකේ කියලා අපි සිංහලෙන් ගන්නේ.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 නැත්නම් ඉස්ලාම කරන කෙනෙක් නම් අපි මේ කරන කටයුත්තට අපේ ඇවතුම් පැවතුම් වලින් චර්යා පද්ධතියෙන් ආචාර ධර්ම වලින් සෑහෙන අනුග්‍රහයක් කරෙන්න ඕන. ඒ අනුග්‍රහය අපි ඇත්තටම හිතලවත් නැහැ. අපි හිතලා තියෙන එක අනිත් පැත්ත. අපිට ඕන තියෙන ජනප්‍රිය වෙන්න. අපිට ඕනලා තියෙන ආලිංගණයට. අපිට ඕනලා අපිට ප්‍රියමනාප පිරිසක් මැද ඉන්න. නමුත් බුදුරජාණන් සඳහන් කරන එහෙම වෙනවනම් ඔය බලාපොරොත්තු වෙන දෙයට හරස් කැපෙනවා. ඒක නිසා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 මේ ලබාගත් විවේකයේ අනේ නහමක් කලබල වේවා නහමක් කැඩේවා නහමක් බාධා වේවා කියලා හිතාගෙන ඒකට පින්කරන්න නෙවෙයි දැන් මෙතනදී අපි උත්සාහ කරන තේ මේ උපයන ගත්තා වූ මේ නෙක්ඛම්මය උපයා ගන්නලද මේ විවේකය උපයා ගන්නලද මේ සම්බෝධිය දිගට පවත්වාගෙන යන්න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 ඒ ඉතින් ඉඳලා තමයි ශිෂ්ටාචාරය පටන් ගත්තේ කියලා. දැන් ශිෂ්ටාචාරයේ ඒ වෙනකොට ඉහළම තැන තමයි ඇමරිකා හිටපු ප්‍රධාන නිලිය බ්‍රිජට් බාඩෝ. එයා තමයි ශිෂ්ටම කියලා. කාලවරෙන්කෝ අසික්කිතම ගෑණියක් තමයි උඩම තියලා තියෙන්නේ. ඒ කට්ටිය ශිෂ්ටාචාරය මොකද යා ඕනම තැනක රංගනය කරන්න පුළුවන් ඕනම තැනක නටන්න පුළුවන් වයන්න පුළුවන් ශිෂ්ටයි කතා කරන්න පුළුවන් මුළු ලෝකෙම යාගෙන අපේක්ෂා කරනවා අන්න ශිෂ්ටාචාරය.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 අසාමයිකංවා අකුප්පචේතෝ විමුක්ති අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන තැනට යන්නත් ඒකමයි කරන්න තියෙන්නේ. ඒක නිසා බණ භාවනා කරන අතරේදී ඒකට ශිල්ප ක්‍රමයක් තියෙනවා. අපි දන්නවා අපි gedara dore යෙදී ගත කරනකොට ඇතිවෙන වෙහෙස නිසා ඒකට කියනවා ගේයසිත දෝමනසය කියලා අපිට නෙක්ඛම්මසිත දෝමනසයක් කල්පනා වෙනවා. අනේ අපිට මේ මේ කරදර වලින් වෙලා ජීවිතේට දවසක්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 කුඩා වූ ඒවා මහත් වූ ඒවා ඥාති පිරිසෙන් කුඩා වූ ඒවා මහත් වූ ඒවා භෝග පිරිසෙන් අයින් වෙලා ඉඳගෙන ඒ නෙක්ඛම්මය නික්මීම පිළිබඳව සාපේක්ෂව සාදරව බලන හිටියට ඉඳ ගත්ත ගමන් හිතට මොකද වෙන්නේ කියන්නේ මේගොල්ලන්ට බන කියන්න ඕනේ නැහැ. හිත නිකන් සුනාමියක් ගලන්න එනවා වගේ කවදාකවත් නැත්තරම් ඒ දේවල් වනමුකේ පෑදුවාට පස්සේ වැඩියෙන් රිදෙන්නසේ එන්න පටන් ගන්නවා.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 ඒක නිසා <clears throat> කාමයන්ගෙන් සහ කාම සංඥාවෙන් අයින් කරන අපි වායෝ පොට්ටබ්බ ධාතුව කියන ආනාපානදී හැප්පෙන ගතිය ඒක බුදුන් වගේ සලකලා ධර්මයේ වගේ සලකලා සක්විතර දෙකමක් වගේ සලකලා අපි හුස්මේ හිත තියන්නේ හුස්මේ හිත බඳින්නේ හුස්මේ හිත అలවන්නේ ඒකෙන් ලැබෙන ලාභ සත්කාරය සම්මාන සිලෝකයක් සඳහා නෙවෙයි අර හිතට නිතර වැට දෙන වද දෙන කාම සංඥාවෙන් අයින් කිරීමට ප්‍රතිස්ථාපකයක් වශයෙන් මේක බරපතල වෙනසක් ඇති කරනවා ජීවිතේ. ඉතින් ඒක නිසා උඟ දෙනෙක් gedara ඉඳගෙනම බය වෙනවා. අම්මෝ අපිට හුස්ම හම්බුන් නැත්තම් දැක ගන්න බැරි වුණොත් ආනපන කර ගන්න බැරි වුණොත් ආධ්‍යාත්මික ජීවිතේ ඉවරයි. නෑ ඇත්තටම සර්වඥාන්සේ ආනාපානේ සඳහන් කරලා තියෙන නිදර්ශනයකට දැන් සඳහන් කරන රූප ධර්මයක් අල්ලන්න වෙනවා. <clears throat> ඒක නිසා අපි හිතුවොත් මෙතෙන් ආව භාවනා කරන්න ඇවිල්ලා වාඩි වෙලා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 ඒ නිසා අපි ඉස්සල්ලාම බරපතලකම තේරුම් ගන්න මේ රූපයකට සමාදන් නොවි නැත්නම් ඩස්ටර් එකක් නැතුව කෙලගාලා මැකුවට බෝඩ් එකක් මකන්න බෑ. පැන්සල කිල්ලීලා ඉස්කෝලේ ගියාම ඉරෙස්ර ගේන්න බෑ නම් කෙල ටිකක් ගාලා අතුල්ලන එක තමයි අපි ඒ කාලේ කරේ. ඉතින් අරකේ මුකුත් නැහැ හැමතැනම කක්ක ගෑවිලා වගේ ටීචර්ට අහුවෙච්චාම දන්නවා ඉරෙස්ර එක නෙමෙයි මකලා තියෙන්නේ ඒක බ්ලේඩ් එකක් අරන් හූරනවා. එතන අතේ කෙල ටිකක් ගාලා මදිනවා. ඒතර කොලේ පැත්ත හැම යනවනේ.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 මම මේ ඉන්නේ පට්ටලවද මම මේ ඉන්නේ සුවසේද කියලා බැලුවොත් ඒ සුවය ඒක පවිවේක සුවය uppasama සුවය නෙක්ඛම්ම සුවය සම්බෝධ සුවය ඒක නිසා මේ ශූන්‍යතාවය ගැන හිතවත් දණ්ඩ ඔප්නම් වණ්ඩ දිරි දෙව්වණ්ඩ කියන්න පුළුවන්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 වෙන්න මොකක්වත්ම නැහැ. ඒ තරම් වෙනසක් තියෙනවා මේකේ. මොකද මේ කාමයා සහ කාම සංඥා ඒ තරම් ඉසුබු ලණ්ඩ චිත්තක්ෂණයක් නොදී හීනෙනුත් වද දෙනවා. ක්ලාන්ත වුණත් වද දෙනවා. සජීවයේ ඉන්නකොට වැක්කිරෙන කෙලෙස් ප්‍රමාණය බැරල් ගානේ මනින්න බෑ. ඇත් දෙක අරගෙන කන් අරගෙන ගත කරන ජීවිතයකදී වැක්කිරෙන කෙලෙස් ප්‍රමාණය මෙච්චරයි කියන්න බෑ.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 කාම ගුණ සහ කාම ඡන්දය පිටු දකින්න පුළුවන්. දැන් ඔබලට තියෙනවනම් උකුණෝලුවක් තරම් මොලයක්. මොකද්ද කරන්න තියෙන්නේ මේ චිත්තක්ෂණේ දෙකක් කරගනි. තුනක් කරගනි. හතරක් කරගනි. පහක් කරගනි. ඉන්නකොට මේ කයේ මොන ඉරියව් වුණත් කමන්නේ අපි මේ කතා කරන පරියන්කේ ගැන පවත්තගෙන යනකොට තමයි තේරුනොත් මම දැන් මේ අස් කිරීමේ වැඩ පිළිලක් කරන්න මොනවද අස් කරන්නේ? කාම ගුණයන් සහ කාම සංඥාවන් අස් කරන්න. හැබැයි අස් කරන්න බෑ රූපයක් දාන්න නැතුව. එතකොට සරුවචාන්සිය සඳහන් කරනවා සාපේක්ෂව බැලුවොත් කාම ගුණ සහ කාම සංඥාවට වැඩිය රූප කර්මස්ථානයේ ශූන්‍යයි කියලා. සාපේක්ෂ ශූන්‍යතාවයක් තියෙනවා. අරකේ තියෙන්නේ කිරණ්ඩමයින්ට බරන ටෝං ගණන් අකුසල්. දැන් ඒ වෙනුවට රූප සංඥාව තියෙනවා.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 මුළු කය දිහා බලා ඉන්නකොට වගේ නෙමෙයි ආස්වාස ප්‍රස්වාස බලනකොට ආස්වාස කරන වෙලාවේ ප්‍රස්වාසයේ කරදරේ නැහෙනේ. ප්‍රස්වාස කරනකොට ආස්වාස කරදරේ නැහැ. ඒ නිසා එයා දන්නවා මම දැන් ආස්වාසයේ ඉන්නේ. එයා දන්නවා ප්‍රස්වාසයේ නෙවෙයි. සද්දයක් වේදනාවක් හිතවිල්ලක් නෙවෙයි. දැන් මං ඉන්නේ ප්‍රස්වාසයේ මං ඉන්නේ ආස්වාසයේ නෙවෙයි. කරදරයක හිතක. හිතවිල්ලක සද්දක වේදනාවක් නෙවෙයි කියලා ඒ ආස්වාස ප්‍රස්වාසයේ භාගයක් අයින් කරුවයි කියලා කියන්නේ විශාල ඥානයක්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 භව රෝගය සදනා රූපෙට මත් වී ඇයි දොාලේකලේ මේ මේ භව රෝගය හදන රූපෙට මත් වෙලා තමයි මේ කරපු අපරාධ සේරම කරේ රූපේ කිව්වා රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ රූප වෙන තමයි මෙතෙක් කරපු ජඩකම් සේරම කරේ දවල් හෝ රැ පව් කරන හරියක් කරේ ඇයි මෙවැනි මේ භව රෝගේ හදන මේ රූපය දන්නේ නැතුව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 ප්‍රමාදයක්. ඒ නිසා මේ චූල ශුන්්‍යත මහා ශුන්්‍යත වගේ සූත්‍ර නිකම්ම කොන් වෙනවා. ඒ ජනප්‍රිය බුද්ධඝමට යන කාටවත් මේක කිසි රසයක් ලබන්න බෑ. ඒකයි මම මුලින් මතක් කරේ මෙවැනි පිරිසක සාක්ෂි කරගෙන කියනවා මිසක්කා ප්‍රසිද්ධියේ මම ටෙලිවිෂන් එකේ මේ කතා කිව්වොත් කොහොම හිටියේද? රේඩියෝ එකේ එහෙම ගිහිල්ලා කිව්වොත් එහෙම එළියට එන්න දෙන එකක් නැහැ. ඒ කාටවත් බිස්නස් කරන්න බෑනේ මේ කතාවේ. කිසිම කෙනෙකුට අතිරේක ලාභ ලබන්න දෙයක් නැහැ.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 කතෝලික ආගමේ සුළු පිරිසක් ඉන්නවා. මුස්ලිම් ආගමේ සුළු පිරිසක් ඉන්නවා. Hindu ආගමේ සුළු පිරිසක් ඉන්නවා. කොයි ආගමෙත් ඉන්න බුද්ධ ආගමෙත් ඉන්න මේ පවිවේකයට කැමති. ඒගොල්ලෝ මේ ජනප්‍රිය ජනතා වැඩි ජන ඡන්දෙන් පරාදයි. නමුත් බුදුහාමුදුරන්ගේ 100%ක්ම අනුග්‍රහය තියෙනවා. එවැනි අත්තන් කෙරෙහි ඒක නිසායි සරුවච්චන් වහන්සේ දේශනා කරලා තියෙන නිසා අපි පශ්චාත්තාප වෙන්න ඕනේ. බොහෝ දෙනා ඉන්නේ අර පැත්තේ කියලා. හැමදාම ඒක එහෙමම තමයි. තමන්ට තේරෙනවා තමන් සුළුතරය කියලා ඒක තමයි ලොකුම ජයග්‍රහණය. මේසරේ ගියාට පස්සේ පන්දි ස්වාමීන් කතා කරලා කියනවා ඒ වැඩේට ඊච්ච සුළු පිරිසට අහිච්ච වෙනවයි කියන එක ලොකුම ජයග්‍රහණය. ජනප්‍රිය වුණා නම් ඒ කාන්ත විනාශේ. සර්වඥාන්ත තිබුණා මහා සමය අවස්ථාව දෙවියන් බ්‍රහ්මයන් රාජරාජ අමාත්‍ය ආදී එකතු වෙච්ච වෙලාවල් තිබුණා. මොකද සර්වඥාන්සේ ප්‍රාර්ථනා කරා මට අයස වේවා. මට සෙනගෙන් වෙන් වෙලා ඉඳ ලැබේවා කියලා. ඉතින් ඒ නිසා මට සැකයි එවැනි දෙයක් මේ ගියත්තන්ඩ තම තමන්ගේ කටයුතු කරන ගමන් හිතන්න පුළුවන් වෙයිද කියලා. නමුත් මං හිතනවා පින තියනවායි කියලා. මං හිතනවා ඒකට මෙහෙයුම තියනවායි කියලා. මං හිතනවා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 කතාව. ඒ අතරමැද උත්සාහ කරන්න ඕනේ ඉඳගත්තාම සක්මන් කරනකොට පරියන්ක එදිනදා වැඩ කරනකොට සතිය පිහිටෝන ඇති ඒ ලැබිච්ච උපසමයේ ප්‍රයෝජන ගන්න. නමුත් මේ දෙක අභ්‍යන්තර බාහිර පරිසර දෙක සමතුලනය කිරීම ආශ්චර්යවත් సౌందర్యාත්මක දෙයක් ජීවිතේ. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ ලැබුණා කියලා කනගාටු වෙන්න නෙවෙයි අපෙන් ඒක වියවුල් නොවේවා.